බුදුරජාණන් වහන්සේ නමක් කරන වටිනාම අනුශාසනා. මේ නවම්පුර පස්ලසක පොහොය දවසේ උන්වහන්සේ ඇති කළ මහරහතන් වහන්සේලා ප්‍රධාන හැම දිනාටම අද හඬගා වදාළ වටිනාම දේශනා හැබපාපස්ස අකරලං පව් කරන්න එපා කුසලස්ස උපසම්පදා කුසල ශක්තිය දියුණු කරන්ට කුසල් වඩන්ට සචිත්ත පරියෝදපලං සිත දමනය කරන්න ඒතං බුද්ධාන ශාසනං මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි මුළු 84000ක් ධර්මස්කන්ධයම ඒ තුල අඩංගු කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් උනාසය අපරදෙන පණිවිඩය තුන් පොහොය දවසේ අපේ හිත තුල ශක්තිමත් ලෙස සනිටුහන් කරගන්න ඕන. බුදුහාමුදුරු අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද? එපා පව් කරන්න. හොඳ වැඩ කරන්න හිත දමනය කරන්න. කරුණු තුනක්. නවම්පුර පසළොස්වක පොහොය දවසේ උතුම් භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා අමතා බුදුහාමුදුරු දේශනා කළ ඒ පාඩය අපට මඟ පෙන්වනවා. අපි පවෙන් වැළකුණාටම මදි. සබපාපස්සා කරනම් පවෙන් වැළකුණාටම අපි ප්‍රමාණවත් නැහැ. පවෙන් වැළකිය යුතුයි. මුලත් එතනින් අපේ වැඩ කටයුතු හමාරවන්නේ නැහැ. ඉවර නැහැ. එපා කියනකොට කරන්නේ මොකක්ද? කුසලස්ස උපසම්පදා. යමක් කරන්න එපා කියනවා නම් මොනවද කරන්න කියන්නේ? කුසලස්ස උපසම්පදා. කුසල සංවර්ධනය කරන්න. හොඳ දේ කරන්න, හොඳ වැඩ කරන්න. හොඳ වැඩ කියලා කිව්වහම හුඟක් තියෙනවා. හුඟක්. ඊළඟට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණා සචිත්ත පරියෝදපන. සිත දමනය කරන්න. චිත්ත දමනය අනිත් කොයි දේ කළත් ඒකත් නිකම්ම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. හොඳ වැඩ කළායි කියලා සිත දමණය වෙන්නේ නැහැ. එහෙනම් හොඳ වැඩ කියන එකෙන් පමණක් සිත දමණයක් සිද්ධ වෙනවා නම් අතිරේක අදහසක් වමනා කරන්නේ නැහැ. හොඳ වැඩ කිරීමෙන් පමණක්ම සිත දමණය වන්නේ නැත. එනිසා බුදුහාමුදුරුවෝ අපෙන් ඉල්ලා කරනවා වැරදි කරන්න එපා හොඳ දේ කරන්න හැබැයි ඒ එක්කම සචිත්ත පරියෝ දපන සිත දමණය කරන්න සිත දමණය කරන්ට තමයි බුදුරජාණන් වහන්සේ අපට හුඟක් ධර්ම දේශනා කළේ කරුණු කිව්වේ අපි කොච්චර ඉගෙන ගත්තත් අධ්‍යාපනයේ ලැබුවත් මහාචාර්ය ආචාර්ය උපාධි පාස් කළත් බුදුහාමුදුරෝ ඒ චරිතය දැක්කේ හිස් මිනිහෙක් හැටියට. උගත්කම කොච්චර ලබා ගත්තත් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ එයා හිස් මිනිහෙක්. ඇයි? බවුන් වඩලා මගපල ලැබලා නැත්නම් කොච්චර උගත්කම ඇති කරගත්තා. අපි දන්නවා පෝතිල හාමුදුරුවන්ගේ කතාව කියනකොට කෝටිල හාමුදුරුවෝ ත්‍රිපිටක ධාරි ත්‍රිපිටකයේ පිළ හොඳට දැනුම තියෙන හොඳ අවබෝධය තියෙන අපේ සමහර ආචාර්ය මහාචාර්ය උගතුන් කියනවා පරියත්ති ශාසනය නැත්තම් ප්‍රතිපත්ති ශාසනය නැtei කියලා. ඒක හොඳ කතාවක් නෙවෙයි. මොන ආචාර්ය මහාචාර්ය කියවත් ඒක හොඳ කතාවක් නෙවෙයි. කුමක් නිසාද බුදුහාමුදුරුවෝ බලාපොරොත්තුනේ පටිපත්ති ශාසනය. ඒ පටිපත්ති ශාසනය ක්‍රියාකාරන්නේ උන්වහන්සේ ශාසනයේ පැවැත්මට නිර්දේශ කරන්නේ කුමක්ද? දිනෝ නාම ශාසනස්ස ආයු උගත්කම නෙමෙයි විනයානුකූල බව ධර්ම විනය දෙක පිළිබඳව විනයානුකූල ශක්තිය කොච්චර දුරට රැකෙනවද ශාසනයේ අවශ්‍ය තියෙන තරම් ඉගෙන ගැනීම පාඩු ලැබීම මේවා බාහිර ලෝක විවිධ දේවල් ඒකක්වත් චිත්ත දමනයට අදාළ වන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දෙන පණිවිඩයේදී අපි හුඟක් වරද්දාගෙන තියෙනවා උගත්කම් තියෙනවා කියලා සිත දමනයක් සිද්ධවන්නේ නැහැ. කෝටිල හාමුදුරුවන්ට බුදුහාමුදුරු කතා කළේ හිස් මිනිහා කියලා. තුච්ච පෝටිල කියලා වචන පාවිච්චි කරා. තුච්ච පෝටිල කියන්නේ හිස් මිනිහා කියන එක. ත්‍රිපිටක ධාරී වික්ෂුන් වහන්සේ නම දහස් ගණන් පිරිසට උපදෙස් දීලා මගඵල ලබන්ට කටයුතු කළා. නමුත් බුදුහාමුදුරු ළඟට ගිහාම උන්වහන්සේ පොටිලහාමුදුරු දකින්නේ මේ මහා උගතාව දකින්නේ තුච්ච පොටිල හිස් මිනිහ. ඒ සචිත්ත පරියෝදපනං චිත්ත දමනයේ ඇත්තේ මාර්ගඵල අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච ඊටාම වැදගත්ම සිත දමනය කරනකොට සිතේ ශක්තිය නිර්මාණය වෙනකොට ධර්මයේ පිළිබඳව තියෙන සංකල්ප ධර්මයේ පිළිබඳව තියෙන මාත්‍රිකා ධර්මයේ පිළිබඳව තියෙන මාර්ගෝපදේශකත්වය Taman තුල නිර්මාණය වෙනවා ඒ නිසා උන්වහන්සේ අපිට අවධාරණය කරන කාරණාව ඔබ සිත දමනය කරත්. ඒ මගේ අනුශාසනාවයි. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව බුදුහාමුදුරන්ගේ අනුශාසනාව දෙසිට නිතරම හැරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකක්ද අපිට තියෙන්නේ? එක එක්කෙනා විවිධ අදහස් දෙනවා. ඒවා අපි හිර වුණොත් ඒවා අපි දෘෂ්ටි ග්‍රහණයක් ඇති කරගත්තොත් අපට ශාස්ත්‍ර උන්වහන්සේ අමතක වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ නවම්පුර පසළොස්වක පොහොය දවසේ අවධාරණය කළ කාරණාවක් සචිත්ත පරියෝදපණං ඔබ සිත දමනය කරන කෙනෙක් වන්ට චිත්ත දමනය සඳහා තමයි අපේ බණ භාවනාවල් යන්නේ. ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැමිණෙන මේ සදහැතියන් උදේ ඉඳලා සන්ධ්‍යා භාගයේ වෙනතුරු ප්‍රාර්ථන දාන සීල භාවනා පුණ්‍ය ධර්ම වලට සහභාගී වන්නේ ලොකු ඕනකමකින් සහ උනන්දුවකින්. ඒ අතර භාවනාමය පින්කම් සිද්ධ කරනවා සිත දමනය කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ தত্ত্বය ඊටාම ශක්ති ලබා දෙන මධ්‍යස්ථානයක් හැටියට සම්බෝධි විහාරස්ථානය අද ලෝකෙටම පරමාදර්ශයක් බවට පත් වී තියෙනවා. එනිසා තමයි මේ ඇත්ත බොහොම ශ්‍රද්ධාවෙන් දුර බැහැර ඉඳන් පවා පැමිණිලා මේ කටයුතු වලට සහභාගී වන්නේ ඒ උතුම් පුණ්‍ය ශක්තිය ඔබ තුල නිර්මාණය කරගන්න. ඉතින් මම මේ දින කීපයේ තුලම නැත්තම් මේ පොහොය දවස්වල පසළොස්වක පොහොය දවස්වල මේ වෙලාවට નિયમિત ධර්ම දේශනාවත් සමග භාවනාමය පින්කම් සිද්ධ කරනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ චිත්ත ධම්මණයට උමනා කරන අවශ්‍ය කරන මඟ පෙන්වීම ඉස්ස සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මටත් අයිති ඔබටත් අයිති. අපි දෙගොල්ලන්ට මේකෙන් පැනලා යන්න බෑ. ඉවත් වෙන්න බෑ. සාස්ෘණ වහන්සේ දෙන අනුශාසනාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා මේ දවස්වල මේ අනුශාසනාවෙන් මම පහුගිය දවස්වල පංච නීවරණ ධර්ම නීවරණ සූත්‍රය පිළිබඳව විග්‍රහයක් කළා. නීවරණ සූත්‍රයේ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරලා ජනවාරි පොහොය දවසේ ඉදිරිපත් කළ කාමච්ඡන්ද නීවරණය පිළිබඳව. ඒක මොකක් පිළිබඳ? ඈ? ව්‍යාපාද නීවරණය පිළිබඳ. ව්‍යාපාද නීවරණය. මේ සිත දමණයට දරුණු ලෙස බාධා කරන කරුණු පහෙන් දෙවෙනි කාරණාව පිළිබඳ අද අපි යම් හඳුනා ගැනීමක් වටහා ගැනීමක් සිද්ධ කරන්ට බලාපොරොත්තු වන්නේ. නීවරණ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන ව්‍යාපාදෝ භික්ඛවේ ආවරණෝ නීවරණෝ චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලීකරණ. එනි ව්‍යාපාදය සිත අවුරාගෙන සිටින ආවරණයක්. සිතට ආවරණයක් දාලා තියෙනවා. සිතට විවෘත වෙන්න නොදී බබලෙන්න නොදී ඉදිරියට යන්න නොදී ඊටාම ශක්තිමත් බිඳින්ට අමාරු මොන දෙකින් හදලාද කියලා හිතා ගන්න එපා. ඒ තරම්ම ශක්තිමත් ආවරණයක් හිතට දාලා තියෙනවා. ඒ ආවරණේ නම පාදයයි. ඒ වගේම ආවරණයට තව වචනයක් දෙනෝ නීවරණෝ ඥානාදී උසස් වූ ශක්තියින් නිර්මාණය කරගන්න හිතට බාධා පමුණුවන. නිතරම බාධා කරනවා. ඥානාදී උසස් කුසල ධර්ම සිත තුළ සංවර්ධනය කරන්ට ඉඩක් දෙන්නේම නැහැ. එනිසා නීවරණයි. චේතසෝ අජ්ජාරුහා. එවැගේම සිත උඩට එන්ට නොදී පුත්‍ර ලෙස පිරිතිරු පිළිතුරු ලෙස නෙළුමක් වගේ පිපෙන්ට නොදී ඔබාගෙන ඉන්නවා යට කරගෙන ඉන්නවා චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරනෝ විදර්ශනා ප්‍රඥාවට මතුවෙන්ට නොදී දුර්වල කරනවා ප්‍රඥාව කවුද ව්‍යාපාදය පහළ කොච්චර දෙයක් අපිට අහිමි කරනවද ව්‍යාපාදේ ව්‍යාපාදයේ නිමිති නීවරණය අපට කරන අරියාදුව අපට කරන බලපෑම ඊටාම කනගාටු දායකයි සිතට ඊටාම ශක්තිමත් ආවරණයක් දාලා ඥානාදී කුසල ධර්මවලට එන්ට නොදී බාධා කරනවා හිත අපේ ඔබාගෙන ඉන්නවා දෙන්න නොදී. ඒ වගේම විදර්ශනා ප්‍රඥාවට මතුවෙන්න නොදී ප්‍රඥාව දුර්වල කරනවා. මෙතරම් හානියක් අපේ මනසට සිද්ධ කරන මේ මහා බලගත්ු ශක්තිමත් ප්‍රබල නීවරණය. අපි ළඟ තියෙනවා. ඔබ ළඟ අප ළඟ තියෙනවා. මේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ ඊළඟට. මේ ව්‍යාපාද නීවරණයේ ස්වභාවය හඳුනා ගන්න. මේකට අයිති ක්‍රමවේදයක් තියෙනවා. මේකේ ස්වභාවයක් තියෙනවා. මේක පවතින ක්‍රමයක් තියෙනවා. මේකට පොහොර ජලය ලැබෙන ශක්තියින් තියෙනවා. ඒවා පිළිබඳව හඳුනා ගත්තාම තමයි ව්‍යාපාද නීවරණයෙන් අපට නිදහසක් ඇති කරගන්න ඉඩ සැලසෙන්න. ඒ නිසා උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා මිත්‍යාපාදය කොයි වගේ කද්ද? අත්තමෝච පරස්සච හිත සුඛං ව්‍යාපාදේ තීති ව්‍යාපාදෝ කියලා ව්‍යාපාද කියන වචනේ විග්‍රහයට ලක් කරනවා. අත්තමෝච පරස්සච හිත සුඛං ව්‍යාපාදේ. තමන්ගේ අනුන්ගේ හිත සැප විනාශ කිරීමයි. ව්‍යාපාදේ ස්වභාවය. ව්‍යාපාදේට අයිති කාර්යභාරය. ව්‍යාපාදේ වසින් කරන කුමක්ද? අත්තලෝච පරස්ත හිත සුඛං ව්‍යාපා. තමන්ගේ හිත සැපක් විනාශ කරනවා අනුන්ගේ හිත සැපක් විනාශ කරනවා. තමන්ට ජීවත් වෙන්න දෙන්නෙත් නෑ අනුන්ට ජීවත් වෙන්න දෙන්නෙත් නෑ හරි පැහැදිලිව අපට මේ ව්‍යාපාදයේ ස්වභාවය කොයි වගේද කියලා උගන්වනකොට. ඒ ව්‍යාපාදය නිතරම මේවා සම්බන්ධ සහෝදරයෝ කීප දෙනෙක් ක්‍රෝධය, වෛරය, තරහව, කේන්තිය, කෝපය මේ ඔක්කොම ව්‍යාපාදේ සහෝදරයන්. ඒ ව්‍යාපාදයට එක්ක බැඳී තියෙන කරුණු මේ සහෝදරයත් එක්ක එකතු වුණාම ව්‍යාපාදයේ තවත් ශක්තිමත් වෙනවා ප්‍රබල වෙනවා. එතකොට ඒ නිසා නිතරම සිතේ වද දෙන අනුන් පිළිබඳව ගත්තාම නැසේවා විනාශ වේවා වැළසේවා සිටිවිලි තරහසිත කෝපසිත ආපුවම ව්‍යාපාදී ඉදිරියට ඇවිල්ලා නැසේවා විනාශ වේවා ව්‍යාපාදේ බලපෑම් කරනවා සිතට. එහෙම හිතන්නේ එහෙම කියන්නේ. ඊළඟට ඒ ව්‍යාපාදයේ කොයි වගේද කියලා උපමාවකට දක්වනවා. මේක කොයි වගේ දෙයක්ද? ඒ කොයි වගේ දෙයක්ද කියන එක උපමාවට දක්වනකොට කියනවා යමක් කුණු වුණාම අපි දෙන බත් ටිකක් කුණු වෙනවා. පිළුම් වෙනවා කියලා. ගෙඩියක් නරක් වෙනවා. පළතුරු ගෙඩියක්. කන ආහාරයක් නරක් වේ. ඒ වගේ ව්‍යාපාදයේ නිසා අපේ ළඟ තීච්ච මුලින් තිබිච්ච හොඳ ගති ගුණ ඔක්කොම නරක කරනවා. කුණු කරනවා. ගඳ ගැස්සෙනවා. ව්‍යාපාදේ. උපමාවට ගත්ත උපමාව ඊටාම වැදගත් එකක්. අපි කියනවා බත් ටික ආහාරයක තියෙන ශක්තිය ප්‍රයෝජන භාවය කුණුණාට පස්සේ ඇත්තේ නැහැ කුණුණාම කුණු වෙච්ච බත් කන්නේ කවුද නේද පිළුම් වෙච්ච බත් බඩගින්නේ ඉන්නම බැරි කෙනෙක් නම් ඕන දෙයක් වෙච්චාව කියලා ඕන දෙයක් වෙච්චාව කියලා කන්න පුළුවන් එහෙම නැති කෙනෙකුට මරුණත් පිළුම් වෙච්ච කුණු දක්කන්ට බෑ. කන්න බෑ. ඒ වගේම කුණු වෙච්ච ගෙඩියක් පණුව ගහලා අපවිත්‍ර වෙලා ජරා වෙලා ඒ ගෙඩියේ තිබිච්ච පළතුරු පළතුරු ගෙඩියේ තිබිච්ච වටිනා ශක්තිය ඔක්කොම විනාශ වෙලා හරියට ව්‍යාපාදයක් අපේ හිතට කරන්නේ ඒ වගේම දෙයක්. ප්‍රයෝජනෙට ගන්න බැරි හිතක් බවට පත් කරනවා. ව්‍යාපාරයේ ඇති වෙන්නේ ඉස්සෙල්ලා ඒ හිත හුඟක් හොඳයි. හිතින් හුඟක් ප්‍රයෝජන ගන්න තිබුණා. නමුත් ව්‍යාපාරයේ ඇවිල්ලා අර හිත හුඟක් පිළුම් කරා, නරක කළා. හිතින් ගන්න තියෙන ප්‍රයෝජන අහිමි කළා. ගතිගුණ සම්පූර්ණයෙන් විනාශ කළා. එනිසා ව්‍යාපාරයේ උපමාවට දක්වන ඒ කාරණාව ඊටාම හඳුනා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් හොඳ උපමාවක් හැටියට කල්පනා කර ව්‍යාපාරයේ කොයි වගේ පිළුම් වෙච්ච ආහාරයක් වාගේ ව්‍යාපාරයේ කොයි වගේද පණුව ගාලා තිබිච්ච කුණු වෙච්ච gediyak වාගේ ඒ විදිහට ඊළඟට කියන ව්‍යාපජ්ජති උමිනා චිත්තං පූති කුම්මාසාද යෝව පුරිම පකති ජහතේති ව්‍යාපාදෝ කියලා අර මුලින් කියාපු කාරණා විග්‍රහයට ලක් කළා. ඊළඟට මේ ව්‍යාපාදයේ ස්වභාවය තමයි ඉන්ද්‍රියට දැනුණු. අපට ඉන්ද්‍රිය කීයක් තියෙනවද? ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය කියලා ගන්නු ෂඩ් ඉන්ද්‍රිය කියලා ගන්න. හිතත් එක්ක. ගන්නකොට ෂඩ් ඉන්ද්‍රිය වෙනවා. පංචේන්ද්‍රිය වෙනකොට මොනවද පංචේන්ද්‍රිය? ඇස, කන, නාසය, දිව, ශරීරය, හය, සිත. එතකොට මේ ඉන්ද්‍රියන්ට දැනෙන විවිධ අරමුණු. ඇහැට දැනෙන්නේ මොන අරමුණක්ද? රූපයයි. කනට දැනෙන්නේ ශබ්දයයි. මේ විදිහට. ඒ ඉන්ද්‍රියන්ට දැනෙන අරමුණු හා විරුද්ධ අරමුණට අනුකූල නොවන ස්වභාවය. ඇහැට රූපයක් දැක්කහම ඒ රූපය විරුද්ධ එකක් නම් මොකද්ද වන්නේ? ඒ රූපයත් එක්ක අනුකූල භාවය, එකඟ වෙන ස්වභාවය නැති වෙනවා. එකඟ වෙන ස්වභාවය නැති වෙන ව්‍යාපාද තරහිත නැසේවා, නොපෙනේවා කියන සිත පහළ වෙනවා. දැන් සමහර විට කෙනෙක් කියනවා දැන් කනට යමක් ඇහෙනකොට නේද? කනට යමක් ඇහෙනකොට කියනවා මට ඕක ඇහුනේ නැත්තම් හොඳයිනේ. නේද? ඒ මොකද දැන් වෙලා තියෙන්නේ? ව්‍යාපාද හිත ඇවිල්ලා. ඒ කනට ආපු ශබ්දේ පිළිගන්න බැහැ. පිළිගන්න බැරි නිසා කනට ආපු ශබ්දයත් එක්ක විරුද්ධ වෙලා. විරුද්ධ වෙච්ච නිසා කියනවා මට ඒක ඇහුනේ නැත්තම් හොඳයි. මට ඒක නැසී තිබුණා නම් නැසී ගියා නම් කොච්චර හොඳද කියලා. ඒක මොකද වෙලා තියෙන්නේ? හිතට ව්‍යාපාදේ ඇතුළු වෙලා. දැන් සමහර කෙනෙක් කියනවා ඇහැට යම් කිසි කෙනෙක් දැක්කහම මට එයාව දැක්කේ නැත්තම් හොඳයි කියලා නේද? ඔයිට වඩා සැරට කියන්නේ. ඒකට ඔයිට වඩා සැරට කියන්නේ. ඈ ඒ සැරට ගියකොට නොදකීවා. එයා දැක්කේ නැත්තම් මට හොඳයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ එතකොට? ව්‍යාපාදයේ හිතට ශක්තිමත් ලෙස ඇවිල්ලා. පැමිණිලා තියෙනවා. එතකොට ඊළඟට තමයි මේ ස්වභාවයේ මේ ව්‍යාපාදයේ තියෙන ස්වභාවය අනිත් එක්කලා එක පදින් හැපෙන. එහෙම ව්‍යාපාදිත ඇති වුණාම නොසේවා නොදකීවා මේ විදිහට සිතවිලි පහල කරගත්තාම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හැපෙන්න ඕන කියලා සිතක් ඇති වෙනවා. හැපෙන්න ඕන කියලා සිතක් ඇති වෙනවා. එහෙම නැත්නම් රිදවන්න ඕන කියලා සිතක් ඇති වෙනවා. ඒක රිද්දන්න ඕන. මේ කොහොම හැපෙන්න රිදවන්න කරුණු අපට ඉදිරිපත් කරන්නේ කවුද? මොන නීවරණයේද? ව්‍යාපාද නීවරණය. ව්‍යාපාද නීවරණය අපට පෝර දෙනවා ඵලය දෙනවා හැප්පෙන්න. ඒ වගේම ව්‍යාපාද නීවරණය අපට උදව් කරනවා රිදවන්න අනිත් අයට. ඒ වගේම ව්‍යාපාද නීවරණය උදව් කරනවා විනාශ කරන්න. ඒ වගේම විරුද්ධව ඉදිරිපත් වන ආකාරයෙන් ඇති වෙන ගින්නක්සේ දරුණු ව්‍යාපාදය. මේ බොහෝ විට ඇතිවන්නේ ඔය ව්‍යාපාද හිත ඊටාම දත් විනාශ කරන්න ඕනේ නැති කරන්න ඕනේ හැපෙන්න ඕනේ කියන සිත ඇති වෙන්නේ කොයි වගේ අය කෙරෙහි දෙගත්තා බොහෝ විට Tamanට වඩා දුර්වලයන් කෙරෙහි ඒ සිත පහළ දුර්වලයි මේ ව්‍යාපාද සිතේ ස්වභාවය විනාශ කරන්න නැති කරන්න ඕනේ කියලා සිතිවිලි පහළ වෙන්නේ Tamanට වඩා දුර්වලයි කෙරෙහි අනිත් පැත්තත් තීරතාවය. තමන්ට ශක්තිමත් පුජ්‍යලයන් දැක්කහම තමන්ට වඩා සතුරා ශක්තිමත් නම් එතකොට ව්‍යාපාදයේ ස්වභාවය ඈත් වෙනවා, පලා යනවා, පස්සට යනවා. මේ වගේ ස්වභාවය. හැප්පෙන්න යන්නේ නැහැ. එතකොට ව්‍යාපාදය ව්‍යාපාද සිත නිතරම ක්‍රියාත්මක වන්නේ හැප්පෙන්න යන්නේ නැතුව පැනලා යන්න. පස්සට යන්න. මේ විදිහේ ස්වභාවයක් ඔය ව්‍යාපාදයේ තුල අපට නිර්මාණය කරනවා කියලා දක්වනවා. එතකොට මේ බලවත් සතුරා සම්බන්ධයෙන් Tamanට වඩා බලවත් සතුරෙක් නම් අපි කරන්නේ ව්‍යාපාදයේදී ඕගෙන් පුළුවන් තරම් ඈත් වෙන එක, පලා යන එක, ඈතට යන එක. ගැටෙන්න බැරි නිසා. එතකොට විරුද්ධ ඉදිරිපත් වීමක් නැති පලා යන්නේත් නැති. මේ දෙකම නැත්තම් විරුද්ධ ඉදිරිපත් වෙන්නේත් නැත්තම් පැනලා යන්නේත් නැත්තම් එතනම හැකිලෙන ස්වභාවයක් තියෙනවා එතනම හැකිලෙන ස්වභාවයක්. විරුද්ධ වෙන්නේත් නැහැ, පැනලා යන්නේත් නැහැ. එතනම හැකිලීගෙන ඉන්නකොට ඒ ව්‍යාපාදයට කියනවා පිළිකුල කියලා. පිළිකුල නැමැති ව්‍යාපාරය. ඒ සමහර ඒවා ගැටපා පිටුමු අපවිත්‍ර දෙයක් දැක්කා. කුණු වෙච්ච ගඳ ගහන දෙයක් දැක්කා. අපි ඒකත් එක්ක හැප්පෙන්න යන්නෙත් නෑ. ගැටෙන්න යන්නෙත් නෑ. මොකද කරන්නේ? පිළිකුල් සහගත. ව්‍යාපාදේ මොකක්? ඒ ව්‍යාපාදේ එතකොට අපවිත්‍ර දෙයක් අපවිත්‍ර පුජ්‍යලයන් ගඳ ගහන ඇඳුම් ඇඳගෙන ඉන්නකොට අපි නහය හකුල ගන්නවා. ඒ නහය හකුල ගන්න. මේ ව්‍යාපාදයේ ඒ ව්‍යාපාදයේ ස්වභාවය තමයි පිළිකුල නැමැති ව්‍යාපාදය. පිළිකුල නැමැති ව්‍යාපාදය. ඉතින් ව්‍යාපාදයේ කොහොම හඳුනාගත්තාම මේ මොකක්ද කියලා. මේ කොයි වගේ දෙයක්? මේ මේ මේ தත්ත්වය මොකක්ද කියලා හඳුනා ගන්න තේරුම් ගන්න අපට අවබෝධයක් දැනුමක් තියෙන්න ඕන. ඒ නිසා මේ ව්‍යාපාදය දීර්ඝ කාලයකට ස්වර්ග මෝක්ෂ සම්පත් අපට දරුණු ලෙස අහිමි කළා දානවා. නීවරණයක් බවට පත් වෙනවා. ඒ නීවරණයේදී පංචානන්තරයේ කර්මය සිද්ධ කරනවා නම් පංචානන්තරයේ කර්මයේදී මූලික වන්නේ මොකද්ද? ව්‍යාපාද නීවරණයයි. මම මරණකොට පියා මරණකොට රහතුන් මරණකොට බුදු සිරුරේ ලේ සොලවනකොට සංඝ බේදේ කරනකොට මේ පංචානන්තර කර්මවල ප්‍රධානම නීවරණය වන්නේ කුමක්ද? ව්‍යාපාද නීවරණය. ව්‍යාපාද නීවරණේ ශක්තිමත් වෙන තරමට තමයි ඒ අනන්තාරය කර්ම සිදු කරන්නට පෙළඹෙන්නේ. ඇතැම් බරදවල් වලට ප්‍රතිකාර තියෙනවා. ඇතම් වරදවල් වලට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර නැති පංචානන්තාරයේ කර්මවලටයි. ආදී නිසා සමහර විට පුංචි පුංචි වැරදි සිද්ධ කරන්න පුළුවන්. පළු ගැනීම කරන්න පුළුවන්. ඒක හුඟක් විට හදාගන්න තියෙන දේ තමයි ප්‍රතිකාරය තමයි සමාව ගන්න එක. ව්‍යාපාදයට තියෙන හොඳම බෙහෙතක්. ව්‍යාපාදයට තියෙන හොඳම බෙහෙත. මේක පාවිච්චි කරන්නෙම නෑ. සතියක් වියදන්නේ සතියක් වියදන්නේ. ව්‍යාපාදයේ කියන නීවරණේ දුර්වල කරන්න ඉදිරිපත් කරන හොඳම බෙහෙත සමාව ගැනීමයි. දැන් ඒක නිසා සමාව ගන්න බැරි වැරදි පහයි තියෙන්නේ මොනවද ආනන්තාරයේ කර්ම. ව්‍යාපාදයෙන් සිද්ධ කරන ආනන්තාරයේ කර්ම වලට සමාව ගන්න බෑ. වැරදි වලදී අපිට පුළුවන්කම තියෙනවනම් ඒ වැරද්ද සිද්ධ කරාම සමාව ගන්න ව්‍යාපාදේ බලය හුඟා දුර්වල කරතේ. දැන් උදාහරණයක් අරගෙන බලන්න සෝරේ සිටුතුමා මහා කච්චායන මහරහතන් වහන්සේ කෙරෙහි වැරදි සිතක් ඇති කරගත්තා. ඒ වැරදි සිත ඇති කර ගන්නකොට සෝරේ සිටුතුමා කාන්තාවක් වෙනවා. ගැහැණියක් වෙනවා. දිගා නුවරේ සෝරේ සිටුතුමා සවැත් නුවරට යනවා. සවැත් නුවරදී දැන් කාන්තාවක් මේ එහෙ සිටුතුමා එක්ක කසාද බඳිනවා. දරුවන් ලැබෙනවා. මේ මෙහි රජගහ නුවර සිටුතුමා හැටියට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එහි සෝරේය සිටුවරිය හැටියට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සලතුවරට මහා කච්චායන මහ රහතන් වහන්සේ වැඩම කර බව දැනගෙන සමාව ගන්නු ගිහිල්ලා. දානයක් දීලා ගෙදරට වඩම්මලා හමුදුරු වහන්සේ කෙරෙහි වැරදි සිතක් ඇති කරගත්තා. මට ඒකට සමා වෙන්නේ උන්වහන්සේ සමාව දෙනකොට මේ මොකද වන්නේ? ආපහු පිරිමේක් වෙනවා. ආපහු මේ සමාව ගැනීම කියන එක කොච්චර වටිනා කුසලයක්ද බලන්න කොච්චර වටිනවද කියලා බලන්න. අපේ රටේ අය තුල ඊටාම දරුණු ලෙස කඩා වැටිලා මේ தත්ත්වය. ව්‍යාපාදී එන්ට එන්ට එන්ට එන්ට ඉහතත් උඩින් ගිහිල්ලා. හැබැයි සමාව ගැනීම කියන එක බිඳුවට බහැලා. අපි කොහෙන්ද නවතින්නේ? අපි කොතනින්ද නවතින්නේ? ලෝකේ රටවල් උදා කාලේ ඉඳලාම උගන්වන පුංචි හෝ වැරද්දක් වුණාම සමාව ගන්න. ඒ සමාව රටවල් තියෙන පොඩ්ඩක් ඇඟේ හැපුණොත් සමාව වෙන්න කියලා උපහත් කරනවා. අපේ රටේ කරන්නේ රවල බලනවා. ව්‍යාපාරයේ ඉහළටම යනවා. පොඩ්ඩක් මේ ඇඟේ හැපිච්ච එකයි. දැන් පාරේ යන්න කොච්චර අමාරුද බල. විනීත රියදුරෙක් හොයාගන්න කොච්චර අමාරුද බල. මේ ඔක්කොටම තියෙන බලවත් නීවරණේ මොකද්ද? ව්‍යාපාද නීවරණයයි. ව්‍යාපාද නීවරණේ මේ හැම දරුණු දෙයකටම වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ. ඒ නිසා ව්‍යාපාදයට විරුද්ධව ඔබත් මාත් අප හැමෝම තුල නගන්න පුළුවන් හොඳම සාධකය මොකද්ද? සමාව ගැනීම. වරදට සමාව ගැනීම. ව්‍යාපාදේ එන්ට එන්ට පසුපස්සට යවන්න පුළුවන්. හල්ලු කරගන්න. ඒ ඒ தত্ত্বය අප තුල කොහොමද නිර්මාණය කරගන්නේ හදාගන්නේ? ඒ ව්‍යාපාදය එහෙම ඇති වුනහම ව්‍යාපාදේ නැති වෙලා තරාසිත ඇති වුනහම කොච්චර බරපතල ඛේදනීය තත්ත්වයක් සිද්ධ කරනවාද කියලා ව්‍යාපාදය කොච්චර දරුණු ප්‍රතික්‍රියා දක්වනවාද කියලා කියනකොට දෝසේනහි දුට්ටෝ මාතා පිතු සුපි චේතියේපි බෝධින්නිච්ච පබ්බජිතේ සුපි අපරජ්ජිත්වා මයිහං කමතාති අච්ඡයන් දේසේති දේශයෙන් ව්‍යාපාදයෙන් දුෂ්ට වූ සිතක් ඇති කරගත්තාම කවුරු කෙරෙහිද? මාතා පිතුසු අම්මා තාත්තා කෙරෙහි. අම්මට අම්මා කෙරෙහි වරදක් සිද්ධ වුණා නම් දරුවෙක් තාත්තා කෙරේ වරදක් සිද්ධ වුණා නම් ඒ වෙලාවේ කරන්න ඕන හොඳම දේ තමයි සමාව ගැනීම. අම්මේ මට සමා වෙන්න, තාත්තේ මට සමා වෙන්න. අර ව්‍යාපාදයේ එහෙම පිටින්ම තාත්තගේ අම්මගේ හිතේ තිබිච්ච පල්ලෙහාට බාහිර වැටෙන පහළට වැටෙනවා එම කියනකොටම දරුවේ ඊතරම් ශක්තියක් තියෙන ඒ සමාවට ඊතරම් ශක්තිය අමතාත්තගේ හිතේ තිබිච්ච ව්‍යාපාද සිත තරහ සිත මෙල්ල කරලා පාලනය කරන්න තරම් අර පුතාගේ දුවගේ සමාව ගැනීම ශක්තිමත් වෙනවා ඒ වගේම තමයි චේතියේපි චෛත්‍යයකට වරද්දක් සිද්ධ වුණා. බෝධියකට වරද්දක් සිද්ධ වුණා. පබ්බජිතේසු භික්ෂුන් වහන්සේ නමකට වරද්දක් සිද්ධ වුණා. මයිහං කමතාති අච්චයන් දේශේති මට සමාවෙන්න කියලා දේශනා කරනවා. තස්ස සහ කමාපලේන සංකම්මං පටිපා පටිපාකතික මේව හෝති. ඒ සමාව ගැනීමත් සමග සිද්ධ වන ප්‍රතිඵලය තමයි ඒ කර්මයේ විපාක දුරට යන්නේ නැහැ. විපාක දිගට ගමන් කරන්නේ නැහැ. දිගට ගමන් කරන්නේ අන්න ඒ නිසා දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ව්‍යාපාද හිත ඇති කරගෙන කොච්චර වෛර කරලා කරලා කරලා අන්තිමට මට සමා වෙන්නේ පාණුපේතං සරණං ගතන්ති පණ තියෙන තුරු බුදුන් සරණ යනවා අන්තිම මොහොතේ අන්තිම මොහොතේ අන්තිම තත්පරේදී අවීචයට ඇදගෙන යන අන්තිම තත්පරේදී බුදුහාමුදුරු සමා කරගත්තා. බුදුහාමුදුරු සරණ ගියා. ඒ ප්‍රතිඵලයක් උට නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රතිඵලය තමයි අර පංචානන්තරේ කර්මවල විපාක ගෙවලා අනාගතේ සත්‍තිස්සර කියන පසේ බුදුහාමුදුරු වෙනවායි කියන දා. ඒ සමාව කර ගැනීමේ ප්‍රතිඵලය. අනාගතේ සත්‍තිස්සර නමින් බුදුරජාණන් වහන්සේ පසේ බුදුහාමුදුරු නමක් කියනයි. බලන්න සමාව කර ගැනීමේ තියෙන වටිනකම කොච්චර ඉහළට ගමන් කරනවද? ඵලදායකද? මේ தত্ত্বය අපේ රටේ කුඩා කාලේ ඉඳලා දරුවන්ට අම්මලා තාත්තලා පුරුදු කරන්න. ඒක දරුවාටින් වැරද්දක් සිද්ධ වෙන ඒක ගණන් නොගෙන ඉන්න එපා. අපේ අම්මලා තාත්තලා කරන වැරද්දක් තමයි ඒක ගණන් නොගෙන සිටින. ඒ ගණන් නොගෙන සිටින සිටින තරමට ඒ දරුවා තව වැරදි කරනවා. කුඩා හෝ පුංචි හෝ වැරද්දක් දැක්කහම දුටුවාම පුතේ සමාව ගනින් කියලා කියන්නේ. දුවේ සමාව කියලා කියන්නේ. ඒකට ඇයි බාධා කරන්නේ ප්‍රධානම දේ තමයි මානෙ කියන එක. මානෙ හරියට බාධා කරනවා. හරියට බාධා කරනවා. අපි හිතමු හොඳට සල්ලි භාගේ තියෙන කෙනෙක් වත්තේ හොසත්කම් නැති කෙනෙක්. පාරේ යන දුප්පතෙක් ගෑගේ හැපුණොත් සමාව ගන්න යනවද? ඇයි හේතුව? හේතුව මොකක්ද? මානව ඉඩ දෙන්නේ නැහැ. මානව ඉඩ දෙන්නේ. හැබැයි එයාට වඩා තවත් ශක්තිමත් ඉහළ කෙනෙක් නම් ගිහිලා සමා වෙන්න කියනවා. ඔන්න බලන්නකෝ මේ මේ ස්වභාවය ඇති. ඒ සිත් තුළ ඇති සිත්වල ස්වභාවය මේ ව්‍යාපාද මේ මානෙ මේවයි තියෙන ස්වභාවයන්ගේ தত্ত্বය. එනිසා සරියත් මහරහතන් වහන්සේ හිවුර කොලක් ඇදේදී යනකොට පුංචි හාමුදුරු නමක් කියන හාමුදුරුවනේ වහන්සේගේ සිවුර වෙනවා ඇදී ඇදී යනවා සරිත් හාමුදුරු පුංචි හාමුදුරු පැත්තට හැරිලා ඔළුව පහත් කරලා බාරගත්ත වැරද සමාවෙන්න මං හදාගන්නවා අර ශ්‍රේෂ්ඨත්වය උත්තම ගණයේ උතුමන්ගේ ලක්ෂණයක් තමයි උත්තමයන්ගේ ලක්ෂණයක් තමයි මොකද්ද සමාව ගන්න. සමාව නොගන්නේ කවුද? උත්තම ගති නැති අය. චෝදනා වෙන්න කරගන්න. බරපතල වෙන්න කරගන්න. ඔබ වරදට සමාව ගන්නේ නැත්නම් ඔබ ළඟ උත්තම ගති ඇත්තේ නැත. ඔබට උත්තමයෙක් වෙන්න ඕන නම් ඔබ වරදට සමාව ගත යුතුයි. ඒ නිසා ව්‍යාපාදේ පාලනය කරන ව්‍යාපාදේ මෙල්ල කරන ව්‍යාපාදයට දඬුවම් කරන හොඳම බලවේගය වන්නේ වරදට සමාව ගන්න එක. එහෙම නුනොත් ව්‍යාපාදයේ ශක්තිමත් වෙලා විවිධ අපරාධවලට පෙළඹෙනවා. දැන් ඒ ව්‍යාපාදේ නීවරණයක් බවට පත් වෙනකොට මේ භාවනා කරන යෝගාවචරයන්ටත් තියෙනවා. සමහර ඇත්තු කියනවා භාවනා කරන අයට වැඩිපුර කේන්ති යනවා කියලා. ඈ <laughs> කරන අයට වැඩිපුර කේන්ති යනවා කියලා කියනවා. ඒක ඒක හේතුවක් තියෙන මේ හේතුව හොයාගන්න ඕනේ. ඇයි? ඇයි එහෙම වෙන්නේ? මක්නිසාද? ඒකට දක්වන ධර්මයේ අරති කියලා වචනයක් රති කියන්නේ ඇලීම අරති ඇලීමක් නැතිකම ඒ අරතිය කියලා හඳුන්වා දෙන භාවනාව නොරිස්සීම එපා වීම යම් යම් දේ පිළිබඳව නොරිස්සන ගතිය නොරිස්සන ගතිය කිව්වහම එතකොට ඒකේ ඒකත් ව්‍යාපාදයේම එක්තරා ස්වභාවයක්. ව්‍යාපාදයේම එක්තරා හඳුනා ගන්න බැරි පැත්තක්. ලොරිස්සන ගතිය. ඒ නොරිස්සර ගතියේදී ඊට බාධක වූ ව්‍යාපාද නීවරණයක් බව තිබේ නොරිස්සීම එපා වීමක්. ඒක භාවනා කරගෙන යනකොට එපා වෙනවා ටික දවසක් කරගෙන යනකොට. එපාට හුස්සන්නේ නැහැ. නේද? නොරිස්සීමටපත් වෙනවා. අද නෙමෙයි හෙට භාවනා කරනවා. කල් දාන ඊට පස්සේ. දැන් මේ කල් දැමීම සතියක් දෙකක් මාසයක් ගිහිලා මාස දෙක තුනක තාම නොවිස්සන ගතිය තාම හරි ගැස්සිලා නැහැ. තාම ව්‍යාපාදයේ නීවරණය තාම බලපෑම් කරනවා. ඉතින් ඒ විදිහට ගත්තාම එපා වීම නැතිවන්නේ අද විවේක ගන්නවා හෙට කරනවා මේ විදිහට ව්‍යාපාදයේ නීවරණේ ස්වභාවයන් කියනවා. අතමුන්ට කිසි සම්බන්ධයක් නැති. දැන් සමහර විට මේ ව්‍යාපාදයේ සමහර විට අපට බලපාන ආකාරයේ තියෙනවා සමහර අයට කිසිම සම්බන්ධයක් නැති රටේ සිටින අන්‍යයන් කරන වරදවල් ගැන සියුම් දේශ සියුම් තරහ ඇති මේ මේ කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ කිසිම සම්බන්ධයක් නැතුව රටේ කවුරු හරි කරපු දෙයකට ඒකට අපේ හිතේ ව්‍යාපාදය ඇති කරගෙන තරහව ඇති කරගෙන ව්‍යාපාදයක් ඇති කරලා ඒකත් ව්‍යාපාද නීවරණයම කොටසක් මේ ව්‍යාපාද නීවරණයේ මේක එක පැති එතකොට අනුන්ගේ වරදවල් ගැන කතා කරමින් කල් යවන සියුම් දේශය ප්‍රහාණය නොකළහොත් එබඳු ආකාරයක සියුම් දේශය තරහව ව්‍යාපාද නීවරණය ප්‍රහාණය නොකළොත් අපේ හිතේ සමාධිය ගන්නට අමාරු වෙනවා. ඒ නිසා සමාධියට ඊටාම දරුණු ලෙස බාධා කරන ඒ ව්‍යාපාද. ඒ ව්‍යාපාද ඇතිවීමට හේතු තියෙනවා. ව්‍යාපාදයේ ඇතිවීම ව්‍යාපාදයේ ස්වභාවය දැන් කරුණු හුඟක් වටහා ගත්ත ව්‍යාපාදයේ ස්වභාවය මෙන්න මේ වගේ එකක්. ව්‍යාපාදයේ ඇතිවෙන්නේ පත්තිබික්කවේ පටිගෙනිමිත්තං තත් අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්වා ව්‍යාපාදස්ස උප්පාදාය උපන්නස්වා ව්‍යාපාදස්ස බියෝ භාවය වේපුල්ලාය කියලා දක්වනවා. පටිගෙ නිමිත්ත පටිග නිමිත්ත හැටියට ගත්තාම අපි කියන මේ විදිහට අපි නිමිති ගත්තාම දේශයට හා ඒට අරමුණු වන කරුණු වලට පුජ්‍යලයන්ට කාරණාවලට පුජ්‍යලයන්ට මේ නිමිති බවට පත් වෙනවා. එතකොට මේ නිමිති බවට පත් වෙනකොට ඒවා රවා බලන තරමට අපි ඉස්ලාම පුංචියට පටන් ගන්න මේ මේ ව්‍යාපාදය අනුන් කෙරෙහි නේද? අනුන් කෙරෙහි දක්වන මේ ව්‍යාපාදය නොරිසුම් ගතිය අරමුණ කෙරෙහි නොපිළිගන්නා ස්වභාවය ඊටම පුංචියට බලලා පළමුවන පටන් ගන්නකොට පොඩි ඉස්සෙල්ලාම පටන් ගන්න රවා බැලීමක ව්‍යාපාර. ඊට පස්සේ මොකද වෙන්නේ? පරුෂ වචන කියන තරමට ඊට පස්සේ ඒක හැරෙනවා පරිවර්තනය වෙන පරුෂ වචන පරුෂ වචනයක් දක්වා පරිවර්තනය වෙලා ඊට පස්සේ අතපය පාවිච්චි කරන්න පටන් ගන්නවා අර ව්‍යාපාරේ අතපය පාවිච්චි කරන්න පටන් අරගෙන ඊට පස්සේ ඒත් මදි ඊට පස්සේ ගල් මුල් පොළු කෑලිත් අතට ගන්නවා. ඒත් මදි නම් අවි ආයුධ පාවිච්චි කරන්න ඒ ව්‍යාපාදේ ගමන් කරනවා. හිත. පටන් ගත්ත ඊටාම පුංචියට නුමුත් පැතිරෙනකොට කොච්චර දරුණුවට මේක ගමන් කරනවද? ඉතින් ඒකෙදි ප්‍රවේදේ තමයි ඒ මෙරිස්සන ගතිය ස්වභාවය ඇති වුනහම අතිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා මහණෙනි සමහර ආශ්‍රව තියෙනවා දුරු කිරීමෙන් පැති කරගත යුතුය ඒවත් එක හැපෙන්න ගැටෙන්න යන්නේ නැතුව දුරු කිරීම පරිවර්ජන පහතබ්බා සමහර ආශ්‍රව ඈත් වෙනවා දැන් අපි සර්පය ළඟට කිට්ටු කරගන්නේ නැහැ මදුරු කිට්ටු කර ඒවෙන් දුරු වෙනවා ඒ දුරු වෙන තරමට අපේ සිත කලණය කරගන්න ව්‍යාපාදයෙන් අපට නිදහස් වෙන්න ඉඩ කඩක් ඇති වෙනවා. මෙත්තා චේතෝ විමුක්ති තත් යෝනිසෝ මනසිකාර බහුලෝ. මේ ව්‍යාපාදේ නැති කර ගැනීම සඳහා උනනා කරන ඉතාම හොඳම දෙයක් තමයි මෙත්තා චේතෝ විමුක්තිය. මෛත්‍රී සිත, මෛත්‍රී කර්මස්ථානය දිනු කිරීම සහ ප්‍රගුණ කිරීම. එතකොට ඒ වගේම දක්වනවා චදම්මා ව්‍යාපාදස්ස පහනාය සංවත්ති ව්‍යාපාදේ නැති කිරීම සඳහා හේතු වන කරුණු හයක් උගන්වන තියෙන ධර්මය. ව්‍යාපාදේ නැති කරන්ට නම් ව්‍යාපාදය දුරු කරන්ට නම් ව්‍යාපාදයෙන් හිත නිදහස් කරන්ට නම් මෙන්න මේ කරුණු හය පිළිබඳව අධ්‍යයනය කරන්ට. මොනවද? මෙත්තා චේතෝ විමුක්ති. මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ. මෛත්‍රී කර්මස්ථානයේ ඉගෙන ගන්නවා. භාවනානු යෝගෝ ඉගෙනගත් මෛත්‍රී කර්මස්ථානේ වඩන්න. කම්මස්ස කතා පච්චවෙක්කනතා. කම්මස්ස කතා පච්චවෙක්කනතා කියලා කිව්වේ කර්මය තමා අයත් දෙයක් වෙන බව මෙනෙහි කිරීමයි. දැන් අපි කල්පනා කරන්න ඕන ව්‍යාපාදයේ ඇතිවලා මා කිපුණොත් අනුන් කෙරෙහි ඒ කිපීමේ ප්‍රතිඵලය හිමිවන්නේ මටයි. මටයි. ඒ නිසා කිපීමෙන් සිද්ධවන ප්‍රතිඵලය මා විසින්ම මට මටම අයත් වරදක් කරගන්නවාද කියන තීරණය ගත යුතුයි. ඒකට කියනවා කම්මස්ස කතා පච්චවෙක්කනතා. Taman කර්මයේ හිමි කරගත්ත කෙනෙක් ව්‍යාපාදයේ විසින් නිර්මාණය කරන දේට කර්මය යටවෙන්න ඒ කරගත්ත අකුසල කර්මයක් ඒ අකුසල කර්මයේ දායාදේ මට ලබන්න වෙනවාය කියලා සිතීම. ඊළඟට පටිසංඛාන බහුලී කතා. පටිසංඛාන බහුලී කතා කියලා කියන්නේ මට විතරක් නෙමේ අනිත් එක්කෙනාටත් මගේ ව්‍යාපාදේ නිසා අනිත් එක්කෙනා තරහ ගත්තොත් එයාටත් ඒ කර්මය බලපානවා මටයි අනුන්ටයි දෙදෙනාටම මේ කර්ම බලවේගය විපාක විඳින්න සිදු වෙනවා කියලා දෙපැත්තම පිළිබඳව කල්පනා කරන්න ඕනේ මම ප්‍රතිචාර දැක්වුවොත් එයට මටයි. ඔහු ප්‍රතිචාර දැක්වුවොත් ඔහුටයි. මමයි ඔහු දෙදෙනාම ප්‍රතිචාර දැක්වුවොත් අපි දෙදෙනාටමයි. මේ කර්මයේ ප්‍රතිඵල හිමි කරගත යුත්තේ. ඒ විදිහට ඊළඟට පස්වන හයවන කාල පස්වන කාරණාව හයවන කාරණාව පස්වනේ කල්යාණ මිත්තතා හොඳ මිතුරු ආශ්‍රය සප්පාය කතා පුළුවන් තරම් ඒ මෛත්‍රී සහගත කතාවන් වලට සවන් දීම. මෙත් සහගත කතාවන් වලට සවන් දීම. ඒබඳු කතා සාකච්ඡා කිරීම. එතකොට තමයි මේ ව්‍යාපාදය දුරු කරගන්න ඉඩ ලැබෙනවායි කියලා දක්වන්නේ. ඉතින් මීට වඩා මේ ව්‍යාපාදයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට කාලය දෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ පුංචි කෙටි වේලාව තුල අපි ටික වේලාවක් අපට පුරුදු අපි පුරුදු කරගත්ත කසිද භාවනාව සචිත්ත පරියෝදපණං මේ හැම දෙයකටම හොඳ පිළිතුරක් තමයි අපට සිත දමනය කර ගැනීම. මේවා හඳුනාගෙන නීවරණ ධර්මයක් ව්‍යාපාදය අපේ සිත දමනයට දැඩි ලෙස මේ නීවරණේ බාධා කරන ව්‍යාපාදය. එනිසා ඒ ව්‍යාපාද නීවරණ කරගන්නට මේ භාවනා මානසිකාරයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ කසින මණ්ඩලයේ දිහා වම් මත මත දකුණු අත තබා ගන්නට ඇස් දෙකෙන් කසින මණ්ඩලයේ දිහා බලා ගන්නට මම කියන දෙයට හිත යොදවමින් ඔබ භාවනාවට සිත යොමු කරන්න. ඕකාස අහං බන්තේ මම ජීවිතං මාකං පරිච්ඡේජාමි ဒုတိယံ පි අහං බන්තේ මම ජීවිතං තුම්හාකං පරිච්ඡේජාමි තතියම් පි අහං බන්තේ මම ජීවිතං तुम्हाकं परिच्छजामि महाकारुणिकवो शान्तिनायकयन् वहंस මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි පූජා වේවා බුද්ධ ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ ජීවිත දෙවතුරු බුදු රජාණන් සරණ යමි හිස් වචන දොඩමින් නිසරු දේගම සුතමින් ක්ලේශ සංගයත හසු වී අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා රතනත්තයං පූජේ මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් බුදුරුවන පූජා කරමි බුදු සිරිපාමුල පාදූ විල්ලතිසෙන් පාපිසිල්ලා බිස්සතිසෙන් මානය දුරලමි නොබන මා කල සියලු වරදට සමාවන සේක්වා ශ්‍රද්ධාදී උතුමන් කසිනාදිය වඩා සමාපත්තියෙන් විසූ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා කරමි මාගේ සිත මේ කසින මණ්ඩලයට යොමු වේවා මාගේ සිත මේ කසින මණ්ඩලයෙන් පිටතම යේවා උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ වේවා පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි පඨවි සාධු සාධු සාධු පින්වත්නි අද මේ උතුම් පොහේ දවසේ මෙම උතුම් පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා මහනුවර දොඩම්බල රත්වත් මාවතේ පදිංචි වෛද්‍ය නිරෝෂා කුමාරි රාජකරුණා මහත්මිය ඒ වගේම විනීතා වැලිඅංග වැලිඅංග මහත්මිය වෛද්‍ය මිලින්ද වැලිඅංග මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දවසේ මෙම උතුම් පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා. නිරෝෂා කුමාර කරුණා වෛද්‍යාචාර්යතුමියත් ඒ වගේම වෛද්‍ය මිලින්ද වැලියංග මහත්මයාත් බලාපොරොත්තු වෙන මේ පින්කම සිද්ධ කරලා පරලෝසපත් ශ්‍රීවතී රාජකරුණා මහත්මිය වසරකට පෙර මිය ගිය ඒ වගේම WJ රාජකරුණා මහත්මයා වසරකට පමණ පෙර මිය ගිය පී වැලියංග මහත්මයා 17 වසරකට පෙර මිය ගිය මේ ඇත්තන් සමග පරලෝසපත් වූ සියලු ඥාතීන් සිහිපත් කළ පින්ටත් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන මෙමස 16 වෙනි උපන්දිනයේ සිහිපත් කරන ජනක වික්‍රමරත්න මහත්මයාට සහ සංජේ කරුණ රාජකරුණා මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීමට සෙනාන්දි නිනාන්දි සවන්දි ඈ සුන්දනාට ඒ වගේම නුහන්සා දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්ට මාලති වැලි අංග දියණියට විදේශගතව සිටින දියණියට සෙත් කරලා පින්කමට සහභාගී හැම දිනකටත් සෙත් ප්‍රාර්ථනා කරලා පින්කමේ දායකත්වයේ දරුවා යෝගී බලාපොරොත්තු සම්බෝධි විහාරාධිපති අපේ දරණදර කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඇතුළු සිළු ස්වාමීන් වහන්සේලාට සෙත් පතලා නායකරු කාර්ය මණ්ඩලයටත් සුත් ප්‍රාර්ථනා කරලා පින්කමේ දායකත්වය දෙනවා. එන් දායකත්වයේ දරු පින්තුන් බලාපොරොත්තු වන ආකාරයට බත් ඒ තනමින් පරලෝසපත් වූ යාගේ පරලෝක ජීවිත සසර ගමන සපවත් කර ගනීවා කියන අදහස ඇති කර ඥාතීන්ට පින් දීම වශයෙන් හැමදෙනාම සාදුනාදයක් පවත්වයි. ඒ වගේම ලෝකේ ශාස්ත්‍රයේ තමන් ආරක්ෂා කරන දෙවි දේවතා සමූහයත් මේ පින් අනුමෝදන් වී රටත් සම්බුද්ධ ශාසනයත් හැම දිනාමත් කලට වේලාවට නිදුක් නිරෝගීව ආරක්ෂා කෙරේවා කියන සිතින් දෙවියන්ටත් පින්දීම වශයෙන් සාදයක් පවත්වනවා. උදේ ඉඳලා මේ වෙනකන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා, ආගමානුකූල කටයුතු වල යෙදුණ සිල් සමාදන් වුණා සිත කය වචන යන තුන්දෙර වේසවා ලැබූ තුන් කුසල ධර්මයේ වාසනා බලයෙන් හැම දිනාගේ මෙලව ජීවිත තව තව සපවත් වේවා නිදුක් නිරෝගී සුව භාවය යහපත සාන්තිය දියුණුව සැලසේවා පරලෝසපත් ඥාතීන්ගේ සසර ගමනක් සුවපත් වේවා කෙලවර බුද්ධ ආදී උතුමන් වහන්සේ පැමිණ සැලදාලා ශාන්ත අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සාදු සාදු සාදු සුබින්වත්නි ධර්මදේශනාව එලෙස පවත්වා වදාළ පාංගිර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති සද්ධර්ම ජෝතික ප්‍රවචන කීර්ති ශ්‍රී පූජ්‍යපාද දුඩන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අපි පෙරනමා සිටිමු ස්වාමීන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්ට අවසී සත්‍ය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා තවත් සුවහසක් බෞද්ධ දනන් වෙත මේ දහම් සුවය පතුරවාලන්නට ගෞරවනීය ස්වාමින්වන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු